අරුණමලතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ අදත් ස්වාමින් වහන්සේ ඊ타මත්ම ප්‍රායෝගික මුහුණුවරක් තියෙන කරුණු ඊ타ම වටිනා කරුණු අපිට පැහැදිලි කරා ස්වාමින් වහන්සේ එතෙන්දී දැන් අහිරිකය අනුත්ප්පය කියන காரணා දෙක ගැන සලකනකොට දැන් අකුසලය දැන් වාචසිකව හරි කායිකව හරි අකුසල් කරන්නේ නැති තත්වයේ ඉන්න කට්ටිය කියලා ගමු අපි දැන් ධර්මයේ පුහුණු කරන කට්ටිය. එතකොට ඒ කට්ටියට උනත් අහිරිකය සහ අනුත්ප්පය වෙනවා කියන එක සතිය හා සම්පජාන්‍ය තියෙනකොට තමයි ඒක අහුවෙලා ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නේ. හැබැයි ඒක වචනීය தത്വයට කායික தത്വයට නොයවා එයාට පුළුවන් කරගන්න. ඒ වගේම දැන් ස්වාමින්වහන්සේ ඊ타ත්ම වැදගත් ඊ타ත්ම වටිනා දේශනාවක් සහ කාරණයක් ගිය සතියේ පැහැදිලි කරා පච්චුප්පඤ්ඤ යෝධම්මං තත්ත තත්ත විපස්සති අන්න ඒ தත්වයෙන් අපිට විපස්සනාව පුහුණු කරනකොට මෙන්න මේ කියන කාරණේ අල්ලගන්න පුළුවන් අහිරිකේ අනුත්ප්පේ ඒ විතරක් නෙවෙයි උද්දච්චය පවා ඇති වෙන හැටි තේරෙන්න පටන් ගන්න. නමුත් දැන් ඊළඟට තේරුම් කරපු ලෝභය කියන එක ඔය කාරණෙන් එච්චර තේරුම් ගන්න පුළුවන් වුණත් අර සංසිඳවන තත්වයකට ගන්න හැකියාවක් නැහැ ලෝභයේදී. ඒක ඊට වඩා බැඳිච්ච බලගත්ු දෙයක් හැටියට තේරෙනවා. එතෙන්දී ස්වාමින් වහන්සේ අපිට මට හිතෙන හැටියට ඒ වගේම ස්වාමින් වහන්සේත් අපිට අතීතයේදී කියලා දීලා තියෙන හැටියට ත්‍රිලක්ෂණේ හේතුඵල වගේ දේවල් අනුව දැන් අපි හිතමු මගේ බිරිඳට මම ආදරේ වුණාට එයා ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන්. ඒ වගේම එයා නිට්ටිය නැහැ ස්වභාවය පවා එයාගේ නිට්ටිය නැහැ. ඔය වගේ ත්‍රිලක්ෂණයේ හේතුඵල වගේ දේවල් වලින් අරකේ තියෙන බලය අඩු කරමින් ප්‍රඥාව පුබුදු කරමින් ඒ පැත්තෙන් ඒක ජය ගන්න පුළුවන් පාරක් වගේ දකින්නේ මේ පිළිබඳව ස්වාමින්වහන්සේ පැහැදිලි කළොත් ස්වාමින්වහන්සේ ඔව් ඇත්තටම දැන් අහිරික අනොත්ප්පාදිය එක්තරා ආකාරයකින් ගත්තත් ඔබතුමා කිව්වා වගේ යම් යම් ප්‍රමාණයකට අපිට හඳුනගන්න පහසුයි. මේ ලෝභය වැනි ධර්ම පහසු නැහැ. ඒවා මොකද මුළු සසර ගමනේම අරහත්ත්වයටපත් වෙන තෙක්ම මේ ධර්ම ඉතා සූක්ෂම විදිහට. මොකද තණ්හාව තියෙන තාක්නේ උපදින්නේ. ඒතර අනාගාමී පුද්ගලයාටත් යම් ප්‍රමාණයකට තාම තණ්හාව ඉතිරි වෙලා තියෙන. ඒ නිසා තමයි එක භවයක හරි උපදින්නේ. ඒතර අනාගාමී වෙනවා කියලා කියන කාමරාග පටික දුරු කරලා. ඒතර ඒ තරම් සියුම් මට්ටමට මේ විශ්වය තුළ පාරිසුද්ධම චරිතයක්. ඒ නිසානේ ඒ තනත්තා උපදින තන සුද්ධාවාස කියලා හඳුන්වන්නේ. යම් යම් කෙනෙක් උපදිනවා නම් ඒ උපදින සත්වයින් අතර ක්ලේශයන්ගෙන් සිත අතිශයින්ම පිරිසිදු උපදින සත්වයා තමයි අනාගාමී පුද්ගලයා. එතකොට අනිත් හැමදේනම ඊට වඩා කෙලෙස් සහිතව මහ බෝසත්වරයෙක් වුණත් උපදින්නේ ඊට වඩා කෙලෙස් සහිතව අනාගාමී පුද්ගලයා ඊටත් වඩා ඉහළින් ඉන්නවා නිකෙලෙස් බව. ඒතර ඒ නිසා තමයි ඒක සුද්ධාවාස කියලා හඳ. ඉතින් ඒ මට්ටමේ උපදින කෙනා තුල මේ ලෝභය දැන් අපිට තණ්හාව කියලා චෛතසිකයක් නැහැනේ. තණ්හාව හැටියට භව තණ්හාව හැටියට ක්‍රියාත්මක වෙන මේ ලෝභ චෛතසිකය තරම් සූක්ෂමයි. ඒතර ਸਰව සම්පූර්ණයෙන් මේ ලෝභය ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව ਸਰව සම්පූර්ණයෙන් දුරු කිරීමත් එක්ක පමණයි. ඒ මොකද දැන් අපි හුඟක් වෙලාවට කල්පනා කරනවා ලෝභය දුරු කරන්න දාණය අපට ලෝභය දුරු කරන්න දාණය යම් ප්‍රමාණයකට උපකාර වෙනවා. හැබැයි ඒ දාණයට වඩා අපට නෛෂ්කාම්‍ය තුලින් තමයි ਸਰව සම්පූර්ණ ලෝ දන් දීමේදී ලෝභය දුරු කරනවට වඩා දන් දීමේ පරමාර්ථය වෙන්නේ අන් අය සුවපත් කිරීමේ කරුණාමයිත්‍රි. අපි මේක කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. ලෝභ දන් දීම අත්හැරීම පුරුදු කිරීම කියලා කිව්වට අත්හරින්නේ දෙන වස්තුව පමණයි. නමුත් ඒ දෙන වස්තු අත්හරින්නේ සමහරට තමන්ගේ ප්‍රතිලාභය ගැන හිතාගෙන නම් එතකොට පංචස්කන්ධයට ඇලුම් කරමින් පංචස්කන්ධය සුවපත් කිරීමේ උපාය මාර්ගයක් හැටියට දන් දෙන්නට පුළුවන්. එතකොට නමුත් මේ පංචස්කන්ධය පිළිබඳ ඇල්ම අතහරින්නට පුළුවන් වුණොත් තමයි ඒ තනත්තාට සැබෑවට ප්‍රශ්නාව දුරු කරන්න පුළුවන්. ඒ නිසා බාහිර වස්තුන් පිළිබඳව තියෙන ලෝභය අපිට යම් යම් ප්‍රමාණයකට හඳුනාගෙන වස්තුකාම ක්ලේශකාම ආදී වශයෙන් ඒක දුරු කරන්න ටිකක් හරි පහසුයි. නමුත් මේ පංචස්කන්ධයට ඇලුම් කරන බව, ඒ පංචස්කන්ධයේ යලි යලි අපේක්ෂා කරන බව, ජීවත් කැමැත්ත, මේ මේ භවතණ්හාව ක්‍රියාත්මක වෙන ස්වરૂපේ ඊ타ත්ම සූක්ෂමයි. එතකොට ඒ සූක්ෂම ධර්මයන් අපට ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ ඔබතුමා කිව්ව ආකාරයෙන් විදර්ශනාවෙන්මයි ඒ විදර්ශනාව තුළ අර සම්මත වශයෙන් දකින අනිත්යෙන් ඔබ්බට ගිහිල්ලා ඒ කියන්නේ දැන් ලෝකයේ දැන් බිරිඳ සැමියා මිය යන්නට පුළුවන්. එතකොට මිය යනවා කියන කාරණේ කවුරුත් දකිනවා. එතකොට ඒ දැක්මට එහා ගිහිල්ලා අපි විදර්ශනා මූලිකව මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙන ආකාරය. අපි අනිත්‍ය පිළිබඳ තුන් ආකාරයකින් කතා කළා. එකක් තමයි හටගත් හටගත් නාම රූප ධර්මයන් ෂණයෙන් බිඳියන්. එතකොට ඒ ෂණ භංගුරත්වය ඇති වෙන්නේ අනිත්‍ය ලක්ෂණය නිසා. ඒක තමයි අනිත්‍ය පිරිසිදුම ස්වરૂපය. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. අදාළ හේතුප්‍රත්‍ය තියෙන තාක්කල් හටගත් ධර්මය නිරුද්ධ වුණාට යලිත් හට ගන්නවා හේතුප්‍රත්‍ය තියෙනවා. ඒක නිරුද්ධ වුණාට යලිත් හට ගන්නවා හේතුප්‍රත්‍ය තියෙනවා. දැන් මෙහෙම પરම්පරාවක් ක්‍රියාත්මක. ඒ પરම්පරාවේ අභාවය සිද්ධ වෙනවා හේතුප්‍රත්‍ය අහෝසි වීමත් එක්කලා. ඒක අපි හඳුනාගත්ත සන්තති නිරෝධයේ හැටියට. එතකොට ශනික නිරෝධ, සන්තති නිරෝධ. ඊළඟට සමුච්ඡේද නිරෝධ. සමුච්ඡේද නිරෝධ කියලා කියන්නේ නැවත කිසිදාක නොහට ගන්න ආකාරයෙන් අහෝසි වෙනවා. එතකොට මේ තුන්ාකාරයෙන්ම මේ ධර්මයන් නිරුද්ධ වෙන ආකාරය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ අර සම්මත ලෝකයෙන් මැරෙනවා, කැඩෙනවා, බිඳෙනවා කියන ධර්මයට එහා ගිහිල්ලා මේ නාම රූප ධර්මයන්ගේ පරමාර්ථ ස්වરૂපය දැන් අපි මේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම ගැන. එතකොට නාම රූප හැටියට බෙදා ගන්නවා, පංචස්කන්ධ හැටියට බෙදා ගන්නවා, ආයතන හැටියට බෙදා ගන්නවා, ධාතු හැටියට බෙදාගෙන ඊළඟට පරමාර්ථ ධර්ම 82ක් හැටියට සිතයි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි කියන මේ ආකාරයෙන් බෙදාගෙන ඒ ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙන ආකාරය කියන පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න ඒකනේ ඇත්තටම විදර්ශනාව කියන්නේ. එතකොට එතන ප්‍රකට කරගන්න ප්‍රකට කරගන්න ප්‍රමාණයට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙන දුරු වෙන ප්‍රමාණයට තමයි ලෝභය දුරු වෙන්නේ. එහෙම නැතුව අපිට මේ ලෝභය දුරු කරනවා කියලා ඒකත් එක්ක පොරබදලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට ලෝකයා බොහෝ කොට උත්සාහ කරන්නේ ලෝභය ඇති වෙන්නේ යම් ධර්මයක් සම්බන්ධව නම් ඒ ධර්මය බැහැර කරන්න. එතකොට එහෙම අපිට බාහිර දේවල් ඉතින් අයින් කර කර අයින් කර කර යන්න පුළුවන්. ඒකත් යම් ප්‍රමාණයකට මේ ගමනට අපිට උදව් වෙනවා. මොකද මේක අනුපූර්ව ප්‍රතිපදාවක්නේ අපි ඉන්න තැන ඉඳලා ටික ටික ටික ටිකනේ අපි පුහුණු කරන්නේ. එතකොට දැන් අර රුවන්වැලි සෑලඟ ධර්මදේශනාවේදීත් අපි පැහැදිලි කළේ ඒකයි. දැන් ප්‍රතඥන සත්‍යය පව්කම් කරන්නේ තමන්ව රැකගන්න. දුකට කැමති නැහැ, සැපයට කැමති. සුඛ කාමානි භූතානි දුක්ඛ පටික්කෝලා. ඒතකොට සැපයට කැමති දුක ප්‍රතික්ෂේප කරනවා. ඒතකොට තමන්ට දුකක් ඇති වෙයි කියලා හිතුනොත් යම් සත්වයක් තමන්ට දුක ඇති කරනවා කියලා හිතුනොත් ඒ සත්වයා ඝාතනය කරන්න සූදානම් එතකොට යම් දෙයකින් Tamanට සැප ඇතිවෙනවා කියලා දැනුණොත් ඒක හොරකම් කරලා හරි ගන්නට සූදානම්. එතකොට ප්‍රාණඝාත, අදත්තාදාන ආදී පව්කම් කරන්නේ Taman සැපවත් කරලා Taman දුකින් උදවගන්න. ඊට පස්සේ ආර්ය ධර්මය අහලා සත්පුරුෂයන් ඇසුරු කරනකොට අපිට අහන්න ලැබෙනවා එහෙම පව්කම් කළොත් Taman දුකෙන් නිදහස් වෙලා සුවසේ ඉන්නව නෙවෙයි දුක වැඩි වෙනවා. අනුන් නැසුව Tamanට තියෙන ප්‍රශ්නේ වදිනකොට සසරෙත් අකල් මරණ ඇති වෙනවා. සසරේ අපි නිර්යාදී දුගති ආත්මවල උපදිනවා. අන්සතු දේ හොරකම් කළොත් තියෙන දේත් සසර ගමනේ නැති මේක ඇහුවට පස්සේ අපි අවදි වෙනවා. එහෙමනම් අපි පව්කම් වලින් වළකින්න ඕන. දැන් පව්කම් වලින් වළකින්නේ මොකටද? ඒතර මුල් අදහසින්මයි. මාව සුවපත් කරගන්න මම දුක් විඳින්න නැතුව ඉන්න. එතකොට මුලින් සත්තු මරුවේ හොරකම් කළේ දුකින් මිදෙන්න සැප ලබන්න දැන් සත්තු මරීමෙන් වළකින්නේ හොරකම් කිරීමෙන් වළකින්නේ මොකක් සඳහාද? දුකෙන් මිදෙන්න සැප ලබන්න. කාවද දුකෙන් මුදවගන්නේ මාව. කාවද සුවපවත් කරන්නේ මාව. ඊට පස්සේ තව අපි හඳුනා ගන්නවා පින්කම් කළොත් අපට සැප වැඩි වෙනවා. ඊට පස්සේ අපි පින්කම් කරන්නේ මාව සුවපත් කරගන්න. ඊට පස්සේ කියන ඕකෙන් විතරක් දැන් භාවනාත් කරන්න ඕන. මොකද අර පින්කම් කළා කියලා පව්කම් වලින් වැළකුණයි කියලා වයස්ගත වීමේ දුක නවතින්නේ නැහැ. මරණයටපත් වීමේ දුක නවතින්නේ නැහැ. ප්‍රිය විප්‍රයෝගය නවතින්නේ නැහැ. අප්‍රිය සංප්‍රයෝගය නවතින්නේ නැහැ. බලාපොරොත්තු කඩවීම නවතින්නේ නැහැ. එහෙනම් මේවා ක්ලේශයන් නිසා හටගන්නවා, පංචස්කන්ධය නිසා හටගන්නවා කියලා දැන ක්ලේශයන් නිසා හටගන්නවා කියලා දැනගත්තන් පස්සේ කෙලෙස් අඩු කරන්නටත් වෑයම් කරනවා. දැන් කෙලෙස් අඩු කළාට පංචස්කන්ධේ පවතින තාක්කල් මේකේ පීඩාව තියෙනවා කියලා දැනුණහම තමයි අවසානයේ අවශ්‍යම තැනට එන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ දුක කියන්නේ මේ පිටින් පංචස්කන්ධයට එන දුක නවත්තගෙන පංචස්කන්ධය රකින්නටයි මෙතෙක් කාලයක් කටයුතු කළේ අන්තිමට බැලුවාම දුක කියන්නේ පංචස්කන්ධයමයි එහෙනම් මේකෙන් මිදුනොත් විතරයි එකම ශාන්තිය කියන තැනට බොහෝ කලක් ගිහින් තමයි වැඩෙන්නේ ඉතින් එතනට වැඩෙන්න අර මුලින් ටික ටික ටික ටික ඉස්සරහට යන්න ඕන අන්න ඒ වගේ අපි මුලදී අපි සන්තක දේවල් අතහරින්නට උත්සාහ කරනවා වස්තුකාමයේ අතහරින්නට උත්සාහ කරනවා ක්ලේශකාමයේ අතහරින්නට උත්සාහ කරනවා එවෙන් යම් යම් ප්‍රමාණයකට අපේ මනස වැඩෙනවා සහනයක් සැලසෙනවා හැබැයි මේ පංචස්කන්ධයමයි මේ අර්බුදය ඇති කරන්නේ මේකට ඇලුම් කරන තාක්කල් කිසිදු සහනයක් නැහැ අර පැටියට දාපු මස් කෑල්ල දැවි දැවි දැවි දැවි එහිම එලෙන්න වගේ දෙයක් පමණයි මෙතන සිද්ධ වෙන්නේ කියන යථා ස්වභාවය අපට වැටහෙනකොට තමයි අන්න අවිද්‍යාව දුරු නිසා අවිද්‍යාව දුරු තැන තමයි ලෝභය සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. ඒ නිසා ලෝභය දුරු කිරීමේ උපාය මාර්ගයේ හැටියට අපට දැනට වැටහෙන වැටහෙන ප්‍රමාණයෙන් යම් යම් දේ කිරීම යෝග්‍යයි. නමුත් ඔබතුමා සිහිපත් කළා වගේ විදර්ශනා ප්‍රඥාව තමයි විශේෂයෙන්ම පරමාර්ථ ධර්ම දැකීම හේතුඵල වශයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය දැකීම ත්‍රිලක්ෂණ වශයෙන් ඒවාෙහි ස්වභාවික ක්‍රියාකාරී ස්වභාවික ගති ලක්ෂණ දැකීම. එතකොට මේ காரணා තුන යම් කෙනෙකුට අවදි කරන්න පුළුවන් නම් ඒක තමයි විදර්ශනා ප්‍රඥාව කියන්නේ අන්නේ ප්‍රඥාවෙන් තමයි මේ අවිද්‍යාව දුරු වෙන්නේ අවිද්‍යාව හැවත් මෝහය දුරු වෙන්නේ ඒ මෝහය දුරු වෙන දුරු වෙන ප්‍රමාණයට තමයි ලෝභයේ දුරු වීම ගැන අපිට කතා කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස ස්වාමින්වහන්ස ඉතාමත්ම හොඳට පැහැදිලි කරා බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. සරණයි.